එහෙමනම් අද ගොඩක් කාලය ගත වුණා. ඉතින් නමුත් හැම දිනම බොහොම වැදගත් වටිනා ප්‍රායෝගික ප්‍රශ්න විමසුවා සාකච්ඡා කළා. ඉතින් ඒ සියලු දෙනාටම බොහොම පින් සිද්ධ වෙනවා. Tamange වැටහීම වගේම අන් අයටත් දහම් කරුණු වටහා ගන්න ඒවා ගොඩක් උපකාර වෙනවා. ඉතින් අද දවසේ අපි සියලු දෙනා එකතු වෙලා ධර්ම දේශනා පැවැත්වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම සාකච්ඡා කිරීමෙන් ජනිත කරගත් මේ සියලු කුසල් ලෝසසුන් රක්නා දෙවියෝ අනුමෝදන් වෙත්වා මේ පරිලෝකීය ඥාතීන් සතුටින් අනුමෝදන් වෙත්වා ඔබ හැම දිනාටම ඒ හැම දිනාටම ප්‍රඥාව දියුණු කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කරන්න මේ කුසල හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. මොන දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. අප සියලු දෙනාගේ හිතසුව පිණිස අපගේ ප්‍රඥාව දියුණු කිරීම පිණිස පුරා පැය දෙකමාරක පමණ කාලයක් අපහාට ධර්මයේ දේශනා කළ සහ අපගේ ධර්ම ගැටලුවලට පිළිතුරු සැපී ඔබ වහන්සේට මේ සිදු කරගත්තා වූ මහා ධර්ම දානමය කුසල කර්මය පතන්නා වූ බෝධියකින් පතන්නා වූ ආකාරයකින් සසර දුකින් මිදීමට හේතු වේවා සාදු සාදු සාදු අවසරයි